ඒ සතිය කතා කරා ඒ බලාපොරොත්තු කොටස් තුනකට බෙදන්න පුළුවන් කියලා. එක කොටසක් මේ ජීවිතය තුළ ඉටු කරගන්නට බලාපොරොත්තු වෙන ඒ වගේම මේ අපි ලෞකිකයි කියලා හිතන මේ කන බොන අඳින පළඳින ඉගෙන ගන්න මුදල් උපයන වියදම් කරන ඉතිරි කරන ඔය ආදී වූ මේ ජීවිතයට අදාළ බලාපොරොත්තු ඒ පළවෙනි කොටස මම හිතන්නේ වැඩිපුරම අපිට තියෙන්නේ ඒ බලාපොරොත්තු තමයි මේ ජීවිතයට අදාළ ඒ වගේම ඔය කියපු භෞතික ලෞකික අරමුණු පිළිබඳව ඇති කරගත්ත බලාපොරොත්තු. ඊළඟ දෙවෙනි කොටස ගැන ටිකක් කතා කළා මේ මතු ජීවිතයේ පිළිබඳව එන බලාපොරොත්තු. මරණින් මතු මොකද වෙන්නේ? මොකද වෙන්නට ඕනේ? කොහෙද යන්නට ඕනේ? කොයි විදිහේ උපතක්ද ලබන්නට ඕනේ? ඒ ආදී කාරණා පිළිබඳව තියෙන බලාපොරොත්තු හෝ මරණින් මතු උපතක් නැහැ කියා මරණින් සියල්ල ඉවර වෙනවා කියලා ඇති වෙන බලාපොරොත්තු. ඒකත් බලාපොරොත්තුව. මරණින් පස්සේ මොනවත් නැහැ කියලා. කොහොම හරි ඔන්න දෙවෙනි වර්ගයේ බලාපොරොත්තුව මරණින් මතු පිළිබඳ ඇති වෙන බලාපොරොත්තුව. ඊළඟ තුන්වෙනි කොටස ගැන කතා කළා මේ ඔය දෙකටම දෙලින්ම අයිති නැති ආධ්‍යාත්මික වශයෙන් ඇති කරගන්න ලෞතුරු කාරණා පිළිබඳව බලාපොරොත්තු අපේ හිත සම්බන්ධයෙන් හිත දියුණු කිරීම සම්බන්ධයෙන් හිත පිරිසිදු කර ගැනීම සම්බන්ධයෙන් ජීවිතය අවබෝධ කර ගැනීම ගැන ඔය ආදී වශයෙන් ඇති වෙලා තියෙන ඇති කරගෙන තියෙන බලාපොරොත්තු තුන්වෙනි කොට. එතකොට මේ මනස නැමැති භාෂණය සැබවින්ම පිරීලා තියෙන්නේ ඔය තුන් ආකාරයෙන්ම බලාපොරොත්තු වෙයි. ඕනෑම මොහොතක එය උදෑසන වුණත්, දහවල වුණත්, හවස රාත්‍රිය වුණත්, මැදියම් රැය වුණත් එක මොහොතක ඒ ඕනෑම මොහොතක බලන්න හිතක එබිලා බලාපොරොත්තුවක් නැද්ද කියලා සතු කරලා අහුවොත් හිතින් මේ වෙලාවේ කුමක් ගැනද ඔබ බලාපොරොත්තුෙන් ඉන්නේ කියලා හිත කතා කරන්න පටන් ගනි. එකින් එක එකින් එක එකින් එක අපේක්ෂාවන් ගැන බලාපොරොත්තු ගැන ඒ අපේක්ෂාවන් සහ බලාපොරොත්තු ඉටු කරගන්නට හදාගත් සැලසුම් ගැන ඉතින් ওই විදිහට බලනකොට කල්යාණ මිත්‍රවරුනි ඔබත් අපත් හැමදෙනාම ජීවත් වෙන්නේ බලාපොරොත්තු වලින් පිරුණු ලෝකේ. බලාපොරොත්තු වලින් සම්පූර්ණයෙන්ම පිරි ගිය ලෝකයක තමයි ජීවත්. ඉතු පුතුරලා ගිහිල්ලා නැහැ. පිරි ඉතිරි ගිහිල්ලා නැහැ. කවදාවත් හිතක් ඉතිරෙන්නේ නැහැ. ඒක තමයි මේ මනස නැමැති භාෂණයේ තිබෙන සුවිශේෂී ලක්ෂණය. මේක පිරුණට කවදාවත් ඉතිරිලා යන්නේ කට ගාවට මුව විට පිරුණත් තවත් එක සිටිවිල්ලකට තවත් එක ආශාවකට තවත් එක බලාපොරොත්තුවකට අපේ හදවතේ ඉඳ තියෙනවා. එයයි සිත පිළිබඳ තියෙන අරුමය අනිත් ඕනෑම භාජනයක් කොපමණ විශාල වුණත් එය පිරුණට පස්සේ ඉතිරිලා යනවා. ආයිද නැහැ කියනවා. දැන් ඇති කියනවා. නමුත් මනසේ ස්වභාවය කුමක්ද? මනසට පුළුවන් ඕනෑ තරම් බලාපොරොත්තු ඇති කරගන්න. කාටවත් බෑ සීමා පනවන්න. ඔබට පුළුවන් බලාපොරොත්තු 5ක් 10ක් 50ක් 100ක් විතරයි ඇති කරගන්න ඊට වැඩිය බෑ කියලා කිසිම කෙනෙකුට නීති දාන්න බෑ. ඕනම දෙයකට නීති දාන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතේ හැබැයි මේ බලාපොරොත්තු ඇති කර ගැනීම ගැන නම් නීති දාන්න බෑ. මනස රිසිතේ නිදහසේ කාගේවත් බලපෑමකට යටත් නොවි තමන්ට හිතුමතේ බලාපොරොත්තු ඇති කරගන්න. තමන් ගැන ඇති කරගන්නවා බලාපොරොත්තු තමන්ගේ අනාගතය ගැන කායික සෞඛ්‍ය පිළිබඳ බලාපොරොත්තු වෙනවා අධ්‍යාපනය පැත්තෙන් තමන් පිළිබඳව බලාපොරොත්තු ඇති වෙනවා ඊළඟට අනිත්‍යය ගැන බලාපොරොත්තු වෙනවා ඊළඟට අනිත් දේවල් ගැනත් අපිට බලාපොරොත්තු තියෙනවා. දැන් මේ විදිහට කිසිඳු බාධාවකින් තොරව ඔබටත් පුළුවන් මටත් පුළුවන් ඇති තරම් බලාපොරොත්තු ඇති කරගන්න. ඊට කාලයක් නැහැ, තැනක් නැහැ, සීමාවක් නැහැ. ඉතින් ඒ නිසා මනස කරන්නේ කුමක්ද? ඔහේ කාලණයකින් තොරව මේ අනාගතයේ පිළිබඳ බලාපොරොත්තු අනාගතයේ පිළිබඳ කෙලවරක් නැති අපේක්ෂාවන් ඇති කරගෙන තමන්ගේම මනස පුරවා ගන්නවා තමන් විසින්ම ඇති කරගත්ත බලාපොරොත්තු. එතකොට අපි ජීවත් වෙන්නේ ඇත්තටම කල්‍යාණ මිත්‍රවරුනි මේ ඇති කරගත්ත මවාගත්ත බලාපොරොත්තු වලින් පිරුණු ලෝකේ එතකොට මේ බලාපොරොත්තු අපි දන්නවා කාලයේ පැත්තෙන් සම්බන්ධයි අනාගතයට ඕනම බලාපොරොත්තුවක් සම්බන්ධ වෙන්නේ කාලයේ පැත්තෙන් අනාගතයට ඒ කියන්නේ බලාගෙන ඉන්නවා කියන්නේ පොරොත්තු ලේඛනයක් කියන්නේ ඉස්සරහට ඒක මේ වෙලාවේ තියෙන එකක් නෙමෙයි ඉන්න වෙනවා බලාගෙන කාලය පැත්තෙන් අනාගතේ එතකොට අපි බලාපොරොත්තු වලින් පිරුණු ලෝකයක ජීවත් වෙනවා කියන්නේම අපි ජීවත් වෙන්නේ අනාගතයේ කියන අනාගත කියන වචනේ තේරුම නාගත තාම ඇවිල්ලා නැහැ කියන එක. නොපැමිණි නාගත නොපැමිණි. ඒතර ඇත්තටම මේ අනාගතය කියලා දෙයක් නැහැ. කාටවත් හොයාගන්න පුළුවන් ද මෙන්න අනාගතය කියලා? දැන් අපි එහෙම වචනයක් ආවිච්චි කරපු ගමන්ම අපිට හිතෙනවා එහෙම දෙයක් තියෙනවා කියලා. ඒක තමයි මේ භාෂාවේ තියෙන ප්‍රයෝගය භාෂාවේ තිබෙන උගුල මොකද්ද අපි කිසියම් දෙයකට වචනයක් පාවිච්චි කළ විගසින්ම අපිට හිතෙනවා ඒ වචනෙට අදාළ දෙයක් ඇති කියලා. එහෙම තියෙන්නම ඕනේ. නිකම්ම වචනයක් තියෙන්න පුළුවන්. දැන් අපි කෝප්පේ කිව්වොත් අන්න කෝපයක් පේනවා. අපිට කියන්න පුළුවන් මෙන්න කෝප්පේ මේකට තමයි අපි මේ කෝප්පේ කියන වචනේ පාවිච්චි කළේ. පැදුරක් කිව්වොත් ආ මෙන්න පැදුර මේකට තමයි පැදුර කියන වචනේ කිව්වෙන් ඒ වචනෙට සමාන සමරූපී දෙයක් අපිට භෞතික ලෝකයෙන් ජීවත් වෙන ලෝකයෙන් පෙන්වන්න පුළුවන්. එහෙම ඉතින් කාර් එකක් කිව්වොත් ඔන්න පෙන්වන්න කුලතරේ වචනේ දෙයයි වචනෙන් ඔප්පු වෙනවා එහෙම දෙයක් තියෙනවා කියලා. ඒ දෙයින් ඔප්පු වෙනවා වචනේ ඇත්තයි කියලා. දවැව කිව්වොත් ඔන්න පෙන්වන්න පුළුවන්. මේ වැව කියන අකුරු දෙක පාවිච්චි කරලා හැදුණු වචනෙන් කියන්නේ ඔන්න අර දෙයක තමයි. ඔකට තමයි වැව කියන්නේ. ඒකට මම වැව කියපු ගමන් ඒ වචනෙන් අදහස් වෙන දේ පිළිබඳ ඔප්පු කරන්න පුළුවන් ප්‍රායෝගිකව. ප්‍රවක් වෙන්නලා ඡාය රූපයක් වෙන්නලා ඔප්පු කරන්න පුළුවන්. දැන් ඔහොම වචන තියෙනවා. හැබැයි භාෂාව හැදෙන්නත් ඇත්තේ ඔය අපි දන්න අත්දකින්න දේ කතා කරන්න වෙන්න ඇති. හැබැයි එහෙම එහෙම ගිහිල්ලා භාෂාව දිගට දියුණු වෙනකොට වර්තමාන අත්දැකීම් වලින් එහාට ගිහිල්ලා අත් නොදොතු දේ ගැන කතා කරන්න පටන් ගන්නවා. එහෙම වචන ඕනේ තරම් තියෙන. ඔප්පු කරන්න බෑ. හැබැයි වචන තියෙන. ඒ වචන තියෙනකොට අපි හිතන එහෙම දෙයක් තියෙනවා කියලා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ගහස්පතින්දා කියන වචනේ ගත්තොත් දැන් අපි හිතන එහෙම එකක් තියෙනවා. ගහස්පතින්දා කියලා එකක් තියෙනවා. ඒකට තමයි අපි මේ වචනේ පාවිච්චි කරන්නේ. මොහොතකට හිතලා බලන්න මේක කොහෙද තියෙන්නේ මේ ගහස්පතින්දා කියන්නේ. කොහෙද තියෙන්නේ? ඔප්පු කරන්න පුළුවන් දෙහෙම එහෙම ඒ වචනෙට අදාළ දෙයක් තියෙනවා කියන කොහේ හරි දැනට රහස්පතින්දා කියන වචනෙට අදාළ දෙයක් ඊට සමරූපී දෙයක් අර වැව කිව්වා වගේ කුටුව කිව්වා වගේ කෝප්පේ වැදුර කිව්වා වගේ පෙන්වන්න බෑ එහෙම පෙන්වන්න බෑ ඒක අපේ හදාගත්ත සංකල්පයක් රහස්පතින්දා කියන්නේ ඒක අපි හදාගත්ත සංකල්පයක් ඒ සංකල්පයට අපි ඔක්කොම එකඟ වෙනවා. එතකොට අපි හිතනවා එකඟ වීම නිසා එහෙම එකක් කියනවා මේ අද ග්‍රහස්පති. ඊයේ බදාදා හෙට සිකුරාදා. ඉතින් අපි ওই වචන දැන් සිය පාරක් දහස් වාරයක් දසදහස් වාරයක් ලක්ෂ වාරයක් කතා කරලා තියෙන නිසා දැන් අපිට මේ වචන ඇත්ත වෙලා තියෙනවා. ඒ වචනයෙන් කියන දේ ඇත්තටම කියනවා කියලා හිතෙනවා. අපි හොයන්නේ නැහැ නිසා වචන වලින් අපි නවතිනවා. වචන වලින් අපි පැහැදීමකටපත් වෙනවා. වචනේ තමයි දේ කියලා හිතනවා. මේ වචනෙන් කියන්නේ ඇත්තම දෙයක්. නෑ එහෙම ඇත්තම නෙමෙයි. ඒක බොරුවකුත් නෙමෙයි. හැබැයි ඇත්තකුත් නෑ ඒක. දාද බ්‍රහස්පතින්ලා තියෙන එක බොරුවක් නෙමෙයි. එහෙම කිව්වා කියලා කවුරුවත් මුසාවාදා ශික්ෂා පදේ කඩන්නේ නැහැ. හැබැයි හැබැයි එහෙම එකක් නැහැ ඇත්තටම. හොඳට විග්‍රහ කරලා බැලුවොත් මොකක්ද මේ ගහක් පිටින් එහෙම එකක් නැහැ. මේක අපි හදාගත්ත වචනයක්. මේ පැය 24කට හදාගත්ත වචනයක්. එච්චරයි. ඉන් එහා දෙයක් නැහැ. හොයාගන්න බෑ බ්‍රහස්පතින්ද මොකද්ද කොහෙද තියෙන්නේ මෙන්න බ්‍රහස්පතින්ද කියලා පෙන්වන්න පුළුවන් දෙයක් ඔප්පු කරන්න පුළුවන් දෙයක් සනාථ කරන්න පුළුවන් දෙයක් ඒ වගේ මුගක් දේවල් තියෙනවා භාෂාව අරන් බලන්න අපි කතා කරන වචනවල වැඩි හරියක් තියෙන ඔහොම අපි හදාගත්ත සංකල්ප ප්‍රායෝගිකව නෑ එහෙම දෙයක් එහෙම නැති ඕනි තරම් වචන තියෙනවා ඉතින් අපි මේ භාෂාව භාවිතා කරනකොට භාවනාවේදී ඊටම වැදගත් කාර්යයක් සිද්ධ වෙනවා මේ වචනේ වචනයක් විතරයි. එච්චරයි. මේක සංකල්පයක් විතරයි. ඉන් එහා දෙයක් නැහැ. මේ භාවනාවේදී මේ සංකල්පය සහ සැබවින්ම සිද්ධ වෙන දේ මේ දෙක අපි වෙන්වෙන්ම අඳුනා ගන්නවා. ඒකට තමයි විදර්ශනා භාවනාව කියන්නේ. මොකද්ද විදර්ශනා භාවනාව කියන්නේ? ඒ විදර්ශනා කියන වචනේ විවිධ ආකාරයෙන් තෝරන්න පුළුවන්. විනිවිද දැකීමක්, විශේෂයෙන් දැකීමක්, ගැඹුරින් දැකීමක්, ඒ ආදි වශයෙන් මෙතන දැකීම කියන අදහස් කියන්නේ හැබැයි ඒක ඒක වැඩි කරලා තියෙනවා. සාමාන්‍ය දැකීමක් නෙමෙයි. දැන් සාමාන්‍ය දැකීම තමයි මේ බ්‍රහස්පතිල්ල කියලා එකක් තියෙනවා කියන්නේ. ඒක අපි කවුරුත් සාමාන්‍ය එකඟ වෙන දෙයක්. කවුරුත් හැබැයි හොයන්නේ නැහැ මේක කොහෙද තියෙන්නේ මොකක්ද මේ බ්‍රහස්පතිල්ල කියන්නේ. ඇත්තට මෙහෙම එකක් තියෙනවද? කොහොමද මන් දන්නේ එහෙම එකක් තියෙනවා කියලා ඒක අපි කවුරුවත් කවදාවත් සැක කරපු වාද කරපු විමතියටපත් වෙලා විමසා බැලූ දෙයක් නෙමෙයි. කැලෙන්ඩරේ තියෙනවා, දිනපොතේ තියෙනවා, පත්තරවලක් තියෙනවා, ගුවන් විදුලියේ තියෙනවා, රූපවාහිනියේ තියෙනවා, අපිත් කියනවා, අපිටත් ඇහෙනවා. ඉතින් අපිට ඒච්චර ඔක්කොම වර්ධින්න බෑනේ. දැන් මෙහෙම එකක් තියෙනවා. ඒ ඔක්කොම කියනවා මිසක් එහෙම දෙයක් නෑ. ඔක්කොම කතා කරනවා. ලියනවා. ලියන්නත් පුළුවන්, කතා කරන්නත් පුළුවන් නැති දේවල් ගැන ඕන තරම්. ඇත්තටම නැති දේවල් ගැන ඕනේ තරම් ලියන්න පුළුවන් කතා කරන්න පුළුවන් ඔක්කොටම එකඟ වෙන්න පුළුවන් එහෙම දෙයක් තියෙනවා කියලා එහෙම දෙයක් තියෙනවා කියලා හිතාගෙන වැඩ කරන්න පුළුවන් ඒ ඔක්කොම පුළුවන් ඉතින් මේ විදර්ශනාව කියන්නේ මිත්‍රවරුනි ඒ අපි එකඟ වුණු දේවල් අපි තියනවා කියලා හිතන තේන දේවල් අරගෙන ඇත්තටම එහෙම එකක් තියනවද කොහොමද එහෙම දෙයක් තියෙන බව මම දන්නේ පොතක තිබුණු නිසාද කවුරුත් කියු නිසාද පත්තරේක ලියලා තිබුණු නිසාද හැමෝම කියන නිසාද නැතිනම් මගේ පැත්තෙන් මොනවද තියෙන සාක්ෂි ඔය ඔය කියන දේවල් ඔය සංකල්ප ඔය වචන තියෙන බව ඔප්පු කරන්න. ඉතින් ඒක ඒ ගැන කරන විවර්ෂණයකට තමයි විදර්ශනාව කියන්නේ. ගවේෂණයකට. නිකාම්ම බලහින්දීමක් නෙමෙයි විදර්ශනාව කියන්නේ. විමසා බැලීමක්. විමර්ශනය කර බැලීමක්. ඒක බැලීමක් තමයි දැකීමක් තමයි. හැබැයි සාමාන්‍ය දැකීමක් නෙමෙයි විමර්ශනය කර බැලීමක්, විමසා බැලීමක්, සොයා බැලීමක්. මේ විදිහට විදර්ශනාවට එනකොට අපි හොයන හුඟා දේවල් තියෙනවා. ඇත්තටම අපි හොයන්නේ නැති දෙයක් නෑ භාවනාවේදී. එනිසා මේ භාවනාවට කාට හරි කියන්න බෑ මෙන්න මේ ටික විතරයි භාවනාවට අඩංගු වෙන්නේ, වළංගු වෙන්නේ, අදාළ වෙන්නේ මේවනම් භාවනාවට වැදගත් නෑ කියලා. භාවනාවට නොවැදගත් වෙන එකදු වැඩි කැටයක්වත් මේ මහ පොළොවේ නෑ. මහ පොළවේ තියෙනවා නම් යම් තාක් වැලි කැට ඒ හැම වැලි ඇටයක්ම කැටයක්ම භාවනාවට වැදගත්. ඒ හැම දෙයකින්ම අපිට තියෙනවා යමක් ඉගෙන ගන්න. යමක් හදාගන්නට යමක් සොයා බලන්නට යමක් පිළිබඳව අප තුළ ඇති කරගෙන තියෙන වැරදි අදහසක් මිත්‍යාවක් සාවද්‍ය මතයක් දකින්නට ඔය හැම වැලි කැටයක්ම අපට ප්‍රයෝජනවත් වෙනවා. හැම ගහක්ම කොළයක්ම ඒ නිසා තමයි භාවනාවේදී ඔය හැම දෙයක්ම හැම දෙයක්ම භාවනා අරමුණු විදියටත් ගන්න. තෝරන්නේ හැම දෙයක්ම. තේන්නේ යම්තා දේවල් මේ හැම දෙයක්ම භාවනාවට අදාළයි. ආ මේ භාගයේ මේ මේ අර්ථය වැදක් නෑ. මේ ටික තමයි භාවනාව. එහෙම කියන්නේ නෑ. එතන හැම රූපයක්ම දැන් භාවනාව ගැන කතා කරගෙන ඇසට පේන හැම රූපයක් ගැනම භාවනා කරන්නේ. සුදු පාට රූප ගැන විතරක් නෙමෙයි, කළු පාට රූප ගැන විතරක් නෙමෙයි, උත් රූප, කොට රූප, මහත දිග, ලක්ෂණ, අවලක්ෂණ, ආටක හැම රූපයක්ම ඇහැට පේනවා නම් කිසියම් වූ හෝ රූපයක් අන්න ඒ රූපය ගැන භාවනා කරන්න. කනට ඇහෙනවා නම් කිසියම් වූ හෝ ශබ්දයක්, ධ්වනියක්, ස්වරයක්, නාදයක්. අතාරින්න එපා. මේවා භවනාවට අදාළ නැහැ කියලා කන් දෙක වහගන්න හදන්න එපා. ඒ ඇහෙන කිසියම් වූ හෝ ඒ නාදය, ස්වරය, ගෝසාව, ශබ්දය, ස්වරය ඒ ගැන භවනා කරන්න. විදර්ශනාවට එනකොට අපි ඇස් වහගන්නේ කන් වහගන්නේ. ඇස් වහගන්නේ කන් වහගන්නේ සමත භාවනාවේදී. ඒ අවශ්‍යයි. ඒ ධාම වැදගත් දෙයක්. ප්‍රායෝගිකව එහෙම නැතුව අපිට කවදාවත් භාවනා කරන්න ලැබෙන්නේ නැහැ. සමත භාවනාවේදී අපි කරන්නේ ඇස් දෙක වහගෙන, කන් දෙක වහගෙන වහගෙන කියන්නේ ඒ ඇහෙන දේවල් ගැන හොයන්නේ නැතුව අපිට අහන්නේ නැහැ කියලා වගේ හිතාගෙන සම්විහිරි කියලා වගේ හිතාගෙන පුළුවන් තරම් අවධානය අපි ගේනවා ඒ අපේ සමත භාවනා ආරම්භනට. එහෙම නැතුව කවදාවත් භාවනාවක් දිනු කරගන්න ලැබෙන්නේ නැහැ. භාවනා කරන්න සුසු සත්වයකට අපේ මනස හදාගන්න ලැබෙන්නේ ඔහේ හිටියොත් එහෙම නිකන් හිටියොත් එහෙම ඔහේ වෙන දෙයක් උනාවේ ඕන දෙයක් උනාවේ කියලා හිටියොත් කවදාවත් භාවනා කරගන්න ලැබෙන්නේ නැහැ. භාවනා කරන එක පැත්තක තියලා භාවනා කරන්ද සුදුසු තත්වයකට යෝග්‍ය තත්වයකට අපේ සිත් දුදු කරගන්නට සිත් කර්මන්‍ය කරගන්නට සිතක් ආධ්‍යාත්මික වශයෙන් ක්‍රියා කරන තත්වයකට පත් කරන්න ලැබෙන්නේ ඒ නිසා ඉන්ද්‍රිය පාලනය, ඉන්ද්‍රිය සංවරය ඉතාම අවශ්‍යයි භාවනාවට. ඉතින් එහෙම ඉන්ද්‍රිය සංවරයකින් පාලනයකින් ඇති කරගනු ලබන ඒ මානසික ඒකාග්‍රතාවය ඒ මානසික යෝග්‍යතාවය අපි භාවිතා කරනවා ඇත්ත දකින්නට සත්‍යයේ තේරුම් ගන්නට. එනේ සත්‍යයේ කියවහම ඒක හුඟක් ගැඹුරු වචනයක් වගේ හිතෙන්න පුළුවන්. නමුත් බුදුදහමේ සත්‍ය කතා කරන්නේ ඒ විදිහට මේ ගැඹුරු අර්ථයකින්ම නෙමෙයි බොහෝම ප්‍රායෝගික අර්ථයකින් අපි දවසට බුදුදහමේ සත්‍යය කොහොමද විග්‍රහ කරන්නේ කියන එක ගැන භාවනා කරමු. ඉතින් දැන් විදර්ශනාවේදී විදර්ශනාව කියන්නේ මේ විදිහට අපි ඇත්තන් අරගෙන ජීවත් වෙනකොට මොකද වෙන්නේ? මොනවද අපිට පේන්නේ? මොනවද අපිට ඇහෙන්නේ? මොනවද අපේ ශරීරයට දැනෙන්නේ? ඒ විතරක් නෙමෙයි මොනවද හිතෙන්නේ? දැන් බලන්න ওই ටිකට තමයි අපි ජීවිතය කියලා කියන්නේ. මොනවටද? පේනවා, ඇහෙනවා, දැනෙනවා, දැනෙනවා කිව්වහම ඇඟට දැනෙනවා, නාහෙට දැනෙනවා, දිවට දැනෙනවා. ඊළඟට හිතෙනවා. ඔයින් පිට යමක් වෙන්න පුළුවන්ද? ඔබට මොහොතකට හිතන්න, අවධානයෙන් හිතන්න ඔයින් පිට යමක් වෙන්නට පුළුවන්ද? ජීවිතේ මොනවා වුණත් අපි කියනවා ජීවිතේ මා සංකීර්ණයි මේකේ හිතාගන්න බැරි දේවල් වෙනවා මන් හීනකින්වත් හිතුවේ නෑ මෙන්න දෙයක් වෙයි කියලා. ඒ ඕනෑම දෙයක් ඒ අපි ওই සංකීර්ණයි කියන අපි පපුවේ අත්හාගන්න විමතියටපත් වෙලා ඇස් දෙක හොඳටම අරගෙන පුදුමයටපත් වෙන ඔය ඕනෑම සිද්ධියක් අරන් බලන්නේ එක්කෝ ඒ සිද්ධිය අපිට පෙනෙන දෙයක්. එක්කෝ ඇහෙන දෙයක්. නැතිනම් දැනෙන දෙයක්. ඒත් නැතිනම් සිතෙන දෙයක්. ඔයින් පිට මොනවා හරි ජීවිතේ Tamanට වෙලා තියෙනවා. මధుරයේ කන එකේ පටන් මధుරයේ ස්පර්ශ කරන එකේ පටන් අරගෙන බලන්න. එතන තියෙන්නේ දැනීමක්. ඇඟට දැනෙනවා යමක්. කමට දැනෙනවා යමක්, වේදනාවක් දැනෙනවා, රිදෙනවා, සතනවා. එතනින් පටන්ගෙන බලන්න එහාට එහාට එහාට අපි ওই ජීවිතේ සංකීර්ණයි කියලා හිතන ඕනෑම සිද්ධියක් අරන් බලන්න එක්කෝ ඒක දැනීමක් ඇඟට දිවට නාසයට දැනීමක් නැතිනම් ඇසීමක් ශ්‍රවණයක් එක්කෝ පරිච්ඡයක් නැතිනම් ශ්‍රවණයක් ඒත් නැතිනම් දර්ශනයක් දෙවීමක් අවසාන වශයෙන් සිටීමක් කල්පනා කිරීමක් මෙනෙහි කිරීමක් සිටිවිල්ල එච්චරයි ඔය හතරට තමයි ජීවිතේ කියන්නේ ඔය හතරට තමයි අපි ජීවිතේ හැම දෙයක්ම අඩංගු කරන්නේ දැනීමක් සිටීමක් ඇසීමක් පෙනීමක්. ඔය හතරයි ඔච්චරයි ජීවිතේ. ඔය හැම දෙයක්ම ඔය හතරෙන් එකකට වැටෙනවා. ඔය හතරෙන් එකකට නොවැටෙන කිසිම දෙයක් නැහැ. ඕනෑම සුපිරි වෙළඳසැලකට ගිහිල්ලා බලන්න අපිට ගන්න තියෙන්නේ මොනවද කියලා. අර සිටීම එක නම් කවදාවත් ගන්න ලැබෙන්නේ ඒක අපේ ඇතුලේ තියෙන එකක්. නමුත් අනිත් ඔය කාරණා තුනෙන් එකක් තමයි. ඕනෑම සුපිරි වෙළඳසැලක නැති දෙයක් හොයාගන්න නැති දෙයක් නැහැයි කියන ඕනම වෙළඳසලකට ගිහිල්ලා බලන්න ගන්න තියෙන්නේ මොනවද? එක්ක දැනෙන දෙයක්. ශරීරයට, නාසයට, දිවට දැනෙන දෙයක් තමයි අපි ගන්න. කෑමක් කියලා ගත්තොත් දිවට දැනෙන දෙයක්. ඔය මොනවා හරි සුවඳ විලවුන් ඕනම දෙයක් ඒක නාහයට දැනෙන දෙයක්. ඊළඟට ඇඳුමක් වෙන්න පුළුවන් වෙන මෙත්ත වෙන්න ඕනම එකක් අරන් බලන්න ඒක ඇඟට දැනෙන එකක් එහෙම නැත්නම් පේන දෙයක් නැත්නම් ඇහෙන දෙයක් ඔයින් පිට දෙයක් ගන්න තියනවද බලන්න මොන නම දැම්මත් මොන වෙළඳ නාමයකට වුණත් කොපමණ සුපිරි මිලකට වුණත් විකුණන්නේ ඔන්න ඔය ඇහෙන දෙයක් පේන දෙයක් දැනෙන දෙයක් අනිත් පැත්තෙන් අපිට හිතෙන දේවල් අරන් බලන්න. මොනවද අපිට හිතෙන්නේ? ඒත් හිතෙන්නේ ওই දේවල් ගැනම තමයි. වෙන මොනවා හිතන්නද? මොකද අපි දන්නේ පමණයි. ඇහෙන දේ, පේන දේ, දැනෙන දේ. ඉතින් ඕවා ගැන තමයි අපි හිතන්නේ. ඒකට අපේ මුළු ජීවිතේම එක එක්තරා විදිහකට සීමා වෙලා කේන්ද්‍රගත වෙලා තියෙනවා ඇසීමට, පෙනීමට සහ දැනීමට. ශ්‍රවණයට, නිරීක්ෂණයට සහ ස්පර්ශයට. මුළු ජීවිතේම කාගෙද හැම මිනිස්සෙකගේම එතන නැහැ ભેදයක්, එතන නැහැ වර්ගයක්. හැම මිනිස්සෙකගේම ජීවිතේ කේන්ද්‍රගත වෙලා තියෙන්නේ මෙන්න මේ අත්දැකීම් ත්‍රිත්වයට. තනා ඒ පිළිබඳව හිතන එකට. ඒ පිළිබඳ කරනු ලබන කල්පනාවන්. ඒ පිළිබඳව ඇති කරගනු ලබන බලාපොරොත්තු වල. දැන් අපේ අතීතය කියලා කියපු ගමන්ම මොනවද අපි කතා කරන්නේ අතීතේ කියලා අපි දුටු දේ, අපි ඇසූ දේ, අපිට දැනුණු දේ. එච්චරයි. ඕනෑම දුකක් ඕනෑම සතුටක් අයිති වෙන්නේ ඕවට. සමහර විට අපි කියනවා උදාහරණයක් දෙකක් ගත්තොත් දැන් අපිට අපි ගාක් දුක් වෙනවා කාගේ හරි මරණයකට විශේෂයෙන් අපේ හිතවත් කෙනෙක්ගේ. කීහි විප්‍රයෝගෝ දුක්ඛෝ නමුත් අපි ඕනේ තරම් අපේ හිතවත් අය මිය යන්නට ඇති අපි දන්නේ නැහැ. අපි නොදැනවත් අපේ හිතවත් අය මිය පරලෝ ගිහිල්ලා ඇති. ඉතින් අපිට කිසි දුකක් නැහැ. ඇයි අපි දන්නේ නැති නිසා. ඉතින් මිය පරලෝ යෑම නෙමෙයි දුකට හේතුව. අපි ඒක දැනගන්න. උත්තර අපි දැනගත්ත ගමන් ඒක ගැන හිච්ච ගමන් එක්ක අපි දැකපු ගමන් අන්න අපේ දුක ඇති වෙනවා. ඒතර දුකක් එන්නට එක්ක අපිට ඇහෙන්න ඕනේ, පේන්න ඕනේ. එහෙම නැත්නම් ඇඟට දැනෙන්න ඕනේ. ඒ නැතුව දුකක් එන්නේ සතුටක් එන්නේ ඒ නැතුව දුකක් එන්න පුළුවන් එහෙම වෙයි කියලා හිතුණු ගම. අයියෝ නැරෙයිද නැති වෙයිද හැරදෙයිද එහෙම හිතුණු ගමන් දුකක් එනවා. ඉතින් ආයෙ එන්නේ අර සිටීමට. එතකොට අපේ සතුට අපේ සතුට රැඳිලා තියෙන්නේ මෙන්න මේ කාරණා හතර උඩයි. ඇහෙන දේ, පේන දේ, දැනෙන දේ සහ සිතන දේ උඩයි. දුක රැඳිලා තියෙන්නේ ඔය චතුරස්‍රය මතමයි. අපි බය වෙන්නේ ඒවටම තමයි. ඇහෙන, පේන, දැනෙන, හිතන දේ. එක්ක මොනවා හරි ඇහෙන්න ඕනේ බය වෙන්නේ. නැතිනම් මොකක් හරි දකින්න ඕනේ බය වෙන්න. එහෙම නැත්නම් අපේ ඇඟට මොනවා හරි දැනෙන්න ඕනේ බය වෙන්න. නැතිනම් අඳුම ගන්න එහෙම වෙයි කියලා හිතෙන්නවත් ඕනේ. එහෙම වෙයිදෝ කියලා හිතුනොත් අන්න අපි බය වෙනවා. තරහ එන්නෙත් එහෙමයි. කෝපය අරගෙන බලන්න. ඔය කාරණා හතරෙන් එකක්වත් නැති තැනක තරහ ඇවිල්ලා තියෙනවද කියලා? ඇහැ ඇහැ අපිට පේන දෙයකට අපිට තරහ එනවා. ඇහෙන දෙයකට තරහ එනවා. ඇඟට මොනවා හරි අමිහිරි වේදනාවක් දැනුනොත් තරහ එනවා. අමිහිරි දෙයක් නාසයට දිවට දැනුනොත් තරහ එනවා. නැතිනම් හිතෙන්න ඕන. ඉතින් බලන්න අපේ මුළු ජීවිතේම මුළු ජීවිතේම පදනම් වෙලා තියෙන්නේ අපේ හැම අත්දැකීමක්ම. ඒ අත්දැකීම් මත අප ලබන හැම බින්දනයක් පහ ඒ විතරක් නෙමෙයි අර අපි මුලින් කතා කරපු හැම බලාපොරොත්තුවක්ම හැම අපේක්ෂාවක්ම රැඳිලා තියෙන්නේ ඔය කාරණා හතර මතයි. ඔයින් පිට ඔයින් පිට අපිට කවදාවත් බෑ බලාපොරොත්තුවක් ඇති කරගන්න. පුළුවන්. පුළුවන් ද ඔයින් පිට යමක් පිළිබඳව බලාපොරොත්තු වෙන්න. උත්සාහයක් කරලා බලන්න කිසියම් බලාපොරොත්තුවක් හිතේ ඇති කරගන්න ඔය කාරණා හතරට අදාළ නැති. තේන දෙයකට අදාළ නැති, ඇහෙන දෙයකට අදාළ නැති, දැනෙන දෙයකට අදාළ නැති, සිටීමට සිටීමට අයත් නොවන දෙයක් පිළිබඳව පුළුවන් ද බලාපොරොත්තුවක් හදාගන්න. මොනවා බලාපොරොත්තු වුණා කෙනෙක් නිර්වාණය බලාපොරොත්තු වෙන්න පුළුවන් ස්වර්ගය බලාපොරොත්තු වෙන්න පුළුවන් නමුත් ඒක ඇහුවොත් මොකද්ද නිර්වාණය මොකද්ද ස්වර්ගය ඔබ ඔබට ඔබ හිතන ස්වර්ගය මොකද්ද නිර්වාණය ඒකට කියන්න වෙන්නේ ඔය හතරෙන් එකක් ගැන එතන මොකක් හරි නෑ කියලා කියන්නේ මෙතන තියෙන දෙයක් එතන නෑ ඒතර ආයෙත් එන්නේ ඔය හතරකම තමයි. ඔයින් පිට කිසිම දෙයක් ගැන අපි අර කතා කරපු මෙලව ගැන ඇති වෙන බලාපොරොත්තු, පරලොව ගැන ඇති වෙන බලාපොරොත්තු සහ ලෞතුරු කාරණා පිළිබඳ ආධ්‍යාත්මික ප්‍රගමණය පිළිබඳ ඇති කරගනු ලබන බලාපොරොත්තු ඔක්කොම අවසාන වශයෙන් විග්‍රහ කරලා බැලුවොත් එන්නේ කොතෙන්ද මෙන්න මේ චතුරාර්ය දැනීමට, හැපීමට, දැනීමට සහ සිටීමට. දැන් බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවත් හිතෙන්නේ නැති තත්ත්වයක් භාවනාවේ. දැන් කාටද කියනවා නෑ මං හිතන කිසිම දෙයකට මගේ භාවනාවෙන් මම අරමුණක් නෑ. මම බලාපොරොත්තු වෙන්නේ කිසිදු සිටීමක් නැති ස්වභාවයක්. එනිදි එතනත් ආපහු ওই සිටීම මතමයි ඒ බලාපොරොත්තු වෙන්නේ. දැන් තරහ නැති තත්ත්වයක් පිළිබඳව අපි භාවනාවෙන් බලාපොරොත්තු වෙනවනේ ඉතින් ආයේ තරහ අපිට හිතෙන දෙයක් නේ හිතට දැනෙන දෙයක් ඒක උදයි ඒ බලාපොරොත්තු වෙන්නේ දැන් ඔය දිව්‍ය ලෝකයේ පිළිබඳව ඇති වෙන බලාපොරොත්තු අරන් බලන්න ඒවා ගැන විග්‍රහ කරන චිත්‍ර අරගෙන බලන්න ඒ වර්ණනා අරන් බලන්න ඒ ඔක්කොම මේ අපි දන්න දේවල් ලෙඩ හැදෙන්නේ නැහැ ඉතින් ලෙඩ කියන එක අපි දන්නවා ඒක ඇඟට දැනෙන එකනේ ඒතර එහෙම නැහැ. දිව්‍ය ලෝකේ ලෙඩ නැහැ. වයසට යන්නේ නැහැ. වයසට යනවා කියන එක අපි දන්න එකක්. ඒක දැනෙන එකක්. ඔයින් පිට අපිට මොනම බලාපොරොත්තුවක්වත් ඇති කරගන්න බෑ. අපේ චින්තනය දැන් අපි කීවා අපි දැක්කා කාටවත් නීති දාන්න බෑ අපේ බලාපොරොත්තු පිළිබඳව. මෙන්න මේ ටික තමයි ඔයාලට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒන් පිටනම් කිසිම බලාපොරොත්තුවක් ඇති කරගන්න බෑ කියලා. කිසි කෙනෙකුට සීමාවක් දාන්න බෑ. නීති දාන්න බෑ. සංඛ්‍යාව පැත්තෙන් බලාපොරොත්තු වෙන දේවල් පැත්තෙන්. නමුත් අවසාන වශයෙන් කවුරු නීති දැම්මේ නැති වුණත් අපි කොටු වෙලා, පතු වෙලා, හිර වෙලා ඉන්නේ අපේ හැම බලාපොරොත්තුවක්ම මේ පුංචි චතුරස්‍රය ඇතුළේ. මේ පුංචි පාද හතර ඇතුළේ. එක පැත්තකින් පේන දේ, අනිත් පැත්තෙන් ඇහෙන දේ, ඊළඟ පැත්තෙන් දැනෙන දේ සහ හිතෙන දේ. මේ හතර ඇතුලේ තමයි අපිව ලක්ෂ කෝටි ගණක් බලාපොරොත්තු ඇති කරගන්නේ. ඔයින් පිට එකක්වත් අපිට ඇති කරගන්න බැහැ. ඊයේ ඇති කරගත්ත බලාපොරොත්තුත් ඔය හතර එක ඇතුලේ පෙරේද ඇති කරගත්තා නම් බලාපොරොත්තු ඒත් ඔය චතුරස්‍රය ඇතුලේ ඔය පුංචි හිර කූඩුව ඇතුලේ ගිය අවුරුද්දේ ඇති කරගත්ත ඒවා ඔක්කොම අරන් බැලුවත් මතක තියෙනවා නම් පෙනෙයි ඒත් මේ පුංචි පිටි හතර ඇතුලේ කලින් ආත්මේ ගිය ආත්මේ සංසාරේ අද වෙනකල් ආවනම් දිග ගමනක් ගණන් කළ නොහැකි තරම් ආත්ම භාවයන් තුල ඇති කරගෙන බලාපොරොත්තු ඒ බලාපොරොත්තු ඉටු කරගන්නට ආවනම් වෙහෙස කර වූ දීර්ඝ වූ සාංසාරික ගමනක් ඒ හැම බලාපොරොත්තුවක්ම මේ විත්ති හතර ඇතුලේ මේ පුංචි ස්ථිර කුටි ඇතුලේ තමයි. ඒ පිට එකක් ගැනවත් නෙමෙයි. හෙට හෙට අපි ඇති කර ගැස්සොත් බලාපොරොත්තුවක් ඒ මීටම අදාළයි. ඒ පිට නැහැ. අනිත්‍යත් ඒ වගේ. ලබන අවුරුද්දේ ඒ වගේ. ඉදිරියට සංසාරේ කොපමණ දුරක් යයිද දන්නේ ඒ කොච්චර ගියත් ඔයින් පිටනම් කාටවත් බලාපොරොත්තුවක් නැති කරගන්න. ඉතින් බලන්න අපිට නිදහස තියෙන ඕනෑම දෙයක් බලාපොරොත්තු වෙන්න. කාටවත් පාලනය කරන්න, වාරණය කරන්න දඬුවම් කරන්න කිසි කෙනෙකුට දඬුවම් කරන්න බෑනේ බහවල් දේ බලාපොරොත්තු වුණා කියන්නේ. මේ විදිහේ බලාපොරොත්තුවක් ඇති කරගත්තා කියලා කාටවත් නෑ අපිට දඬුවම් කරන්න. හරි නිදහසක්. අපි හරි ස්වාධීනයි. නමුත් ඒ නිදහස තුල අපිට හිතෙනවා අපිට අසීමිත නිදහසක් තියෙනවා ඕනම දෙයක් බලාපොරොත්තු වෙන්න හැම වෙලෙම අපි බලාපොරොත්තු වලින් ඒ නිසාම ඒ නිදහස නිසාම අපේ මනස පුරවගෙන ඉන්නේ තමන් පිළිබඳ අනිත් අය පිළිබඳ දේවල් පිළිබඳ මෙලව ගැන පරලොව ගැන ලෝකෝත්තර සත්වයන් පිළිබඳව කිරිලා තියෙන අපේ මනස බලාපොරොත්තු වලින් ඒ අසීමිත නිදහස නිසාම පාලනයක් නැති ඒ නිදහස නිසාම නමුත් ඒ අසීමිත නිදහස තුල ඇති කරගනු ලබන හැම බලාපොරොත්තුවක් තුලම අපි මේ පුංචි සිර කුටිය තුල හිර වෙලා ඉන්නේ නිදහස් වෙලා නැහැ. අපි මොනවද හිතන්නේ? ආපහු වෙන්නේ ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට සහ මනසට. එච්චරයි. ඔයින් පිට දෙයක් ගැන හිතන්න අපි දන්නෙත් නැහැ. හතන්න අපි දන්නෙත් නැහැ. සැලසුම් කරන්න දන්නෙත් නැහැ. අපේ දැනීම, අපේ දැනුම සීමා වෙලා තියෙන්නේ මේ චතුරාර්යයට. අපි හැමෝගෙම දැනීම සීමා වෙලා තියෙනවා. ඉතින් කොහෙද නිදහස? අපි කියන අපි අලුත් අලුත් බලාපොරොත්තු හදා ගන්නවා කියලා. නමුත් බැලුවහම ආයේ ඊයේ හදාගත්තේ වම තමයි තව විදිහකට පාට කරලා. පෙරේද හදාගත්ත බලාපොරොත්තුම තමයි තවත් විදිහකට පාට කරලා, තරසලා, විසිතුරු කරලා ගේන්නේ. ඒ නිසා බලාපොරොත්තුත් එක්ක ජීවත් වෙන කෙනෙක්ගේ ජීවිතයේ කිසිම අලුත් භාවයක් නැවුම් භාවයක් නැහැ. අපිට හිතෙන්නේ ඒක අනිත් පැත්ත බලාපොරොත්තුවක් නැති ජීවිතයක නෑ කිසිම ප්‍රබෝධයක් නැවුම් බවක් කියලා. ඒ නිසා හැම වෙලේම අලුත් අලුත් බලාපොරොත්තු වලින් අපි මනස පුරවනවා. අර පරණ බලාපොරොත්තු ඊයේ පෙරේද ගිය අවුරුද්දේ ඇති කරගත්ත බලාපොරොත්තු ඉතු වෙලා හෝ ඉතු නොවුනා හෝ ඒවා මනසින් ඉවත් වෙනකොට සතුට දෙමින් හෝ දුක දෙමින් ඉතු කරගත්ත බලාපොරොත්තු වලට සතුටු වෙමින් ඉතු කරගන්න බැරි වෙච්ච කඩවුණු බලාපොරොත්තු වලට දුක් වෙමින් මනස ඊටාම සියුම් විදිහට ඒ බලාපොරොත්තු ඉවත් කරමින් අතුගාදමින් අලුත් අලුත් බලාපොරොත්තු ඇති කරගන්නවා මක් නිසාද ජීවිතය අලුත් කරගන්න ඕනේ කියලා. නමුත් මොකද්ද වෙන අලුත් භාවය? කිසිම අලුත් භාවයක් නැහැ. සංසාරේ කිසිම දෙයක් අලුත් කියලා කියන්න බෑ. කිසිම අලුත් දෙයක් සංසාරේ නෑ. සංසාරේ තරම් පරණ දෙයක් තවත් නෑ ලෝකේ. ලෝකේ පරණ දේවල් ඕනේ තරම් තියෙනවා. ඔය පරණ යකඩ බඩු කඩේකට ගියොත්, මංචිකාවත්තට ගියොත් පරණ දේවල් හුඟක් හොයාගන්න පුළුවන්. කෞතුකාගාරයකට ගියොත් ඉපැරණි දේ හුඟක් අපිට දකින්න ලැබෙයි. ඊළඟට ඔය පෞරාණික ස්ථානවලට ගියොත් ඒ පෞරාණික දේ දකින්න ලැබෙයි. ඊටත් එහාට ගියොත් ඔය අ පිරමීඩ් වල තියෙන හුඟක් අවුරුදු 4000 5000 කාට. නමුත් ඒ කිසිම දෙයක් සංස්කාරයේ තරම් පරණ නෑ. ඒ කිසිම දෙයක් සංසාරයේ තරම් පෞරාණික නෑ. සංසාරයේ තමයි ලෝකේ තියෙන පෞරාණිකම කෞතුකාගාරය. ඒ කෞතුකාගාරයක කිසිම අලුත් දෙයක් තියෙන ඉඩක් නෑ. සංසාරේ මොනවත් නෑ අලුත්. ඔය අපි අලුත් කියන හැම එකක්ම හරිම කරණයි. සංසාරයේ එක්ක රූපයක්, එක්ක ශබ්දයක්, එක්ක දැනීමක්, එක්ක සිතීමක්. ඉතින් ඕවා කොච්චර පරණද රූප කියනේම කොච්චර පරණද? ශබ්ද කොච්චර පරණද? අන්න විදර්ශනාවේදී මේවා පිළිබඳව අවධානයෙන් අවදියෙන් ඉන්නකොට මොනවා පිළිබඳවද? අත්දැකීම් පිළිබඳව, හේන දේ පිළිබඳ, ඇහෙන දේ පිළිබඳ, දැනෙන දේ පිළිබඳ සහ Tamanth සිතෙන දේ ගැන කෙනෙක් අවදියෙන් සිහියෙන් සිටින විට තේරෙනවා මේ වගේ කිසිම අලුත් භාවයක් නැහැ. මේක රූපයක් දැකීමක් කිසිම අලුත් දෙයක් නැහැ ඊළඟට ඊළඟට මේ පේන දේවල් වලට අපි හිතේ ආශාවක් එන්න පුළුවන් ඒ ආශාව අලුත්ද නැහැ ආශාව කොපමණ පැරණිද සංසාරයේ යම්තාක් පැරණිද එපමණටම ආශාවත් පැරණි සමහර විට අපිට ඇහෙන දෙයකට තරහ එන්න පුළුවන් ඒක අලුත්ද නෑ. තරහ කියන එක නෑ. පුළුවන් නම් අතීතයට යන්න මේ සංසාරේ නැමැති රේඛාව දිගේ ආපස්සට ආපස්සට යන්න හැම තැනකම දකින්න තියෙයි තරහා. ඉතිහාස පොතක් අරන් බලන්න ලංකා ඉතිහාසයේ, ඉන්දියානු ඉතිහාසය, ඉංගලන්තයේ, ග්‍රීසියේ, රෝමයේ ඕනෑම තැනක ඉතිහාසය අරන් බලන්න හැම අවුරුද්දකම හැම දවසකම තරහින් පිළිලා. අලුත් නෑ තරහ කියන එක අලුත් නෑ. යන්න පුළුවන් තරම් දුරක් ඉතිහාසයේ යන්න තරහ දකි තරහ පේන්න තියෙයි හැම දවසකම හැම තැනකම හැම පිටකම. ඒ කොහෙද අලුත්? බයත් ඒ වගේ දුකත් ඒ වගේ පාළුව ඊර්ෂ්‍යා මේ කිසිම දෙයක අලුත් භාවයක් නැව එකක්වත් නැවුම් දේවල් නෙමෙයි. හාපුරා කියා හාපුරා කියා ඔබ හෝ මම අද මේ මොහොතේ අත්දකින්නේ නැහැ ওই කිසි එකක්. සිය දහස් වාරයක් අපි අත්දකලා තියෙනවා තරහා. සිය දහස් වාරයක් අපි අත්දකලා තියෙනවා සතුට, ආශාව, සොම්නස, ප්‍රීතිය. ලක්ෂ කෝටි වාර ගණක් අප අත්දැක ඇති දුක මේ ඇස් දෙකෙන් කොපමණ කඳුළු බින්දු ගලාගෙන ගිහිල්ලා මේ ජීවිතේ තුල සංසාරය ගැන කියන්න බෑ. මහා මූදට වැඩි කියලා අපේ සාහිත්‍යයේ කියනවා. ඊට වැඩි කියලා. ඒක තමයි ඇත්ත. ඒ ඇත්ත වෙන්න පුළුවන්. තර්කානුකූල ඒක සත්‍යයක්. ඉතින් කොහොමද අලුත් කියන්නේ? කිසිම දුකක් අලුත් වෙන්න බෑනේ. කිසිම සුතුමක් අලුත් වෙන්නට බෑනේ. හරි පැරණි ඔය අපේ හැම අත්දැකීමක්ම අවදානිකයි. ඔක්කොම කටුකෙට යවන්න තියෙනවා හැම තරහක්ම. අලුත් කර කර මේක සීතකරණයක දාගෙන ඒක නැති වෙන්න නැතුව අලුත් නැවුම් පිට අපි තියාගන්න හදන ওই තරහවල. කවුරු ගැන ඇති වෙන තරහ වුණත් අපි කැමති තියාගෙන අලුත් කර කර ඒක කොහොම හරි පිළිළු වෙන්න දෙන්නේ නැතුව ලුණු දාලා, ඡාටි දාලා, රත් කරලා, සීල් කරලා කියාදින්න. නෑ. ඒක මෝඩකමක්. හරි පැරණි, ඊටාම පැරණි සංසාරයේ තරම් පෞරාණිකයි. ගඳ ගහනවා පිළුණු වෙලා. එය යම යවිය යුතුයි කෞතුකාගාරයකට. එය අත්හැර දැමිය යුතු දෙයක්. තියාගත යුතු දෙයක් නෙමෙයි, සබාගත යුතු දෙයක් නෙමෙයි. ආලින්දේ විචිත්ත කාමරේ ලක්ෂණ කරන විචිතුරු භාණ්ඩයක් නෙමෙයි තරහ කියන්නේ. අපි හැබැයි එහෙම හිතනවා ජීවිතේ නෑ. ඒක අතාරින්න තියෙන එක. අතහැරලම දාන්න, අතු ගාලම දාන්න. යම්තේ බිඳුණු, පැරණි, පිළුණු දුකදහමන මලකඩ කාපු, කුස් කාපු දෙයක් අපි විසික් කරනවද? කොහොමද අපි විසික් කරන්නේ? යම්තේ අපි කසල බඳුනකට දමනවද? යම්සේ කුණු වලකට විසික් කරනවද යම්සේ දවල කුච්චලා අලු ටිකක් විසික් කරනවද ඉඳුල් බත් කැටයක් ඊයේ රාත්‍රියේ උයපු බත මේ පැය 6කට 7කට පස්සේ ඉඳුල් පිලුණු වුණාම අපි තියාගන්න ගිය ඇති විසික් කරනවා ඊට වඩා අප ඉක්මන් ගිය යුතුයි අපේ හිතේ ඇති වෙන මේ තරහවල් අතාරින්න ඊට වඩා අප යොහුසුළු විය යුතුයි හිතේ ඇති වෙන දුක් අතහරින්නට. මක් නිසාද ඒවා ඊයේ රාත්‍රී පිසු බතට වඩා පැරණි. ඒ බතට වඩා පිළුණු වෙලා, ඉඳුල් වෙලා ඊට වඩා දුගඳ හමනවා. ඉඳුල් යමක් ගෙදර තිබ්බා කියලා ඒ ගෙදර විතරයි නමුත් මුළු ජීවිතයක් මුළු හිතක් හදවතක් ආධ්‍යාත්මයක් ම පිලුණු වෙනවා පිලුණු යමක් තියාගෙන අන්න විදර්ශනාවේදී අප දකිනවා මේ හැම දෙයක්ම පිලුණු වූ දේවල් විදිහට. සරව විදිහට. සරව කියන්නේ නරක වූ දෙයක්. අලුත් දෙයක් නෙමේ සරව කියන්නේ. ඉතින් විදර්ශනාවේදී අපට කියනවා ඔය හැම අත්දැකීමක් දිහාම බලන්න සරව දිහා බලන විදිහ. පිළිකුලින් නෙමෙයි. හැබැයි තබා ගන්නට ඕනේ කියන හැඟීමෙන් නෙමෙයි අතහරින්නට. පෙරව කවුද තියාගන්න හදන්නේ? ඒ තියාගත්ත කියලා කාටද ප්‍රයෝජනයක් ලැබෙන්නේ? පෙරව තියෙන්න තියෙන්න අනිත් පිරිසිදු ලේ පෙරව බවට ඒක අපි අතහැරලා දානවා. වේදනයි නමුත් අතහරිනවා. අතහැරියාම සැපයි. අතහැරියාම ලස්සනයි. අතහැරියාම නිරෝගී. විදර්ශනාව කියන්නේ වගේ අපි දකිනවා තරහා පෙරව විදිහට. පැහැවෙනවා. ඒ කියන්නේ පැසවනවා කියන්නේ තරහ පැහැවෙනවා. හිතේ ඇති වෙන තරහ අපි තියන් ඉන්න තියන් ඉන්න ඒක පැහැවෙනවා. යමක් පැහැවුනහම ඒක සරව බවට පත් වෙනවා. ඉතින් අපේ මනස තුල බලන්න කොපමණ සරව පිළිලා තියෙනවා. අර ලක්ෂණ බලාපොරොත්තු මනස නැමැති භාජනය අපි කියන ලක්ෂණ බලාපොරොත්තු වලින් පිරීලා තියෙන්නේ කියලා. නමුත් ඒ ලක්ෂණ මතු පිට විනිවිද ඇතුළට ගිහිල්ලා බලනකොට විදර්ශනායෙන් පේනවා සැරව ලක්ෂණ භාජන ලක්ෂණ කවර ඇතුලේ මොනවද තියෙන්නේ සැරව. ඒ පිටින් ලක්ෂණයි, ලේබල් එක ලක්ෂණයි. අපේ ළඟ බලාපොරොත්තු තියෙන්න පුළුවන් තව කෙනෙක්ගේ හිතක් විඳවන්න. ඒක බලාපොරොත්තු. ඉතින් බලාපොරොත්තු කියන වචනේ ලක්ෂණයි. බලාපොරොත්තු කියන වචනේ ගත්තහම ඒක ඉතාම සුන්දරයි, సౌందర్యාත්මකයි බලාපොරොත්තු. හැබැයි මොකක් ගැනද මේ බලාපොරොත්තු වෙන්නේ? තව කෙනෙක්ගේ හිතක් විඳවන්න. ඉතින් මේ බලාපොරොත්තුව නැමැති ලක්ෂණ ලක්ෂණ වෛවර්ණ බෑග් එක ඇතුලේ තියෙන්නේ පැහැවකුත් හැරවලා ඉතින් අපි තියාගන්නවද? ලක්ෂණට රැවටිලා තියාගන්නවද නෑ? විදර්ශනාවේදී අපි යනවා මේ මනස නැමැති භාජනයේ ඇතුළට ගොස් එක් එක් බලාපොරොත්තුව වෙන වෙනම විග්‍රහ කරලා බලනවා වෙන වෙනම විශ්ලේෂණය කරලා බලනවා මොනවද මේ බලාපොරොත්තුව මේ බලාපොරොත්තුව නැමැති පොදිය ඇතුලේ මොනවද තියෙන්නේ ඉහලා බලනවා එක එක හැම බලාපොරොත්තුවක්ම අපි විග්‍රහ කරලා බැලිය යුතු වෙනවා. ඒ ඔබ විග්‍රහ කරේ නැත්නම් කවුද ඔබ වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු විශ්ලේෂණය කරලා මනස පිරිසිදු කරලා දෙන්නේ? කවුරුවත් නැහැ, කාටවත් නැහැ. කාටවත් නීති දාන්න බෑ වගේ ඔබ ඇති කරගනු ලබන බලාපොරොත්තු පිළිබඳව කිසිම කෙනෙකුට බෑ උදව් කරන්නත් ඔබේ බලාපොරොත්තු විග්‍රහ කරලා ඉවත් කළ යුතු දේ ඉවත් කරලා පිරිසිදු කළ යුතු දේ පිරිසිදු කරලා අතු දාන්න ඕනේ දේ අතු දාලා හිස් කළ යුතු දේ හිස් කරලා නැවුම් මනසක් හදාගන්න ඒකටත් බෑ කාටවත් උදව් කරන්න. අපි සතුටු වෙන එක පැත්තකින් කාටවත් නීති දාන්න බෑ කියලා අපිට හිතන දේවල් වල. හැබැයි අනිත් පැත්තෙන් ඒකම අපිට අපේම දෙපයින් නැගී සිටින්නට අපි උදව් කරගන්නට ඕනේ. උත්තර විදර්ශනාවේදී අවසාන වශයෙන් නැවතත් කීවොත් මොකද්ද විදර්ශනාව කියන්නේ? අවදීන් සිටීමක්, සිහියෙන් සිටීමක්, අවධානයෙන් සිටීමක් මොනවා පිළිබඳවද අපේ අත්දැකීම් ගැන. අත්දැකීම් කියන්නේ මොනවද? මේ කාරණා හතරට දැනෙන දේක, පේන දේක, ඇහෙන දේක, හිතෙන දේක අපි දන්නවා මොනවද මට හිතෙන්නේ. අප දන්නවා අපට මොනවද පේන්නේ. අප දන්නවා ඇහෙන්නේ මොනවද, දැනෙන්නේ මොනවද. අන්න දන්නවා නම් ඒ කියන්නේ ජීවත් වුණා කියන එක. භාවනා කළා කියන එක. දන්නේ නැතුව ඕනි තරම් දේවල් ඇහෙන්න පුළුවන්. ඉතින් අපෙන් ඇහුවොත් මොනවද ඇහුනේ? අපි කියන අපි දන්නේ නැහැ මොනවද ඇහුණාද. ඇත්තටම දන්නේ නැහැ. ඒ දන්නේ කියන තැන ඔබ ඉඳලා නැහැ. මා කියනවනම් මා දන්නේ මොනව ඇහුණද කියලා. ඒ කියන්නේ මා මේ මොහොතේ ජීවත් වෙලා නැහැ. එතන ජීවත් වෙලා නැහැ. මියගිය කෙනෙක් තමයි දන්නේ නැත්තේ. නිදාගෙන හිටිය කෙනෙක් තමයි දන්නේ නැත්තේ මොනව ඇහුණද කියලා. එක්කෝ එක්කෝ අප මේ මොහොතේ මිය කිවිලා. එක්කෝ අප මේ මොහොතේ නිින්දටපත් වෙලා. එතකොට මිය ගිහිල්ලක් නැත්නම් නිදාගෙන හිටියෙත් නැත්නම් ඒත් දන්නේ නැත්නම් ඒ කියන්නේ අපි ජීවත් වෙලා නැහැ. අවදියෙන් ඉඳලා නැහැ. භාවනාවේදී හාපුරා කියා අපට තේරෙනවා අප කොපමණ නිදාගෙන ඉඳලා කියනවද කියලා. ආත්‍රියේ විතරක් නෙමේ දහවලේදී. මක් නිසාද දහවලේ වෙන දේවල් ගැනවත් නෑ අපිට අවධානයක්. ඒතර සංසාරේ වැඩිපුරම අපි කරලා තියෙන්නේ නිදාගෙන අනවධානයෙන් සිටීමක් අජීවීව සිටීමක් නොදැන මොනවා වෙනවද දන්නේ නැතුව සිටීමක් කෙනෙකුට කියන්න පුළුවන් මට මොනවත් ඇහුන්නේ නැහැ කියලා. හැබැයි ඇහුන්නේ නැහැ කියනවත් එයා අවධානයෙන් ඉන්නට ඕනේ. හොඳ අවධානයෙන් ඉන්නකොට කෙනෙක් දන්නවා මට ඇහුන්නේ නැහැ කියලා යමක්. හැබැයි මොනව ඇහුණද දන්නේ නැහැ කියපු ගමන් එතන ඒ තැනත්තා ජීවත් වෙලා නැහැ. සජීවීව ඉඳලා නැහැ. අවධානයෙන් ඉඳලා නැහැ. සිහියෙන් ඉඳලා නැහැ. අන්න භාවනාව. මොකද්ද භාවනාව කියලා හුඟක් දෙනෙක් අහනවා. හුඟක් දෙනෙක් උත්තර දෙනවා. පොත් ලියනවා. සම්මන්ත්‍රණ තියනවා. සරලව ප්‍රායෝගිකව පටන් ගන්න හොඳ තැනක් මොකද්ද? මොනවද මට ඇහෙන්නේ? මොනවද මට පේන්නේ මොනවද මට දැනෙන්නේ මොනවද හිතෙන්නේ එක මිනිත්තුවක් ඇතුළත ඉන්න පුළුවන් නම් අවධානයෙන් ඇහෙන දේවල් දැනගෙන, පේන දේවල් දැනගෙන, දැනෙන දේ දැනගෙන, හිතෙන දේ දැනගෙන. මේ මිනිත්තුව තුළ ඔබ සම්පූර්ණයෙන්ම සජීවී පුද්ගලයෙකු බවට පත් වෙනවා. ඔබ උපන්න කෙනෙකු බවට පත් වෙන. ඒකෙක් ඔබ ඉපදිලා නැහැ. ඔහි ඉඳලා තියෙනවා. හැබැයි ඒක මොහොතක් එක මොහොතක් හොඳ අවධානය යොමු කරන්ද මොනවද මට ඇහෙන්නේ මොනවද පේන්නේ හිතෙන්නේ සහ දැනෙන්නේ ඒ මොහොතේ දැනේ ඔබ අලුතෙන් උපදින බව අලුත් ජීවයක් අලුත් ශක්තියක් උපදින බව සතිය උපදින බව සිහිය උපදින බව අවධානය උපදින බව අන්න ඒ මොහොතේ භාවනාව තියෙනවා ඒතර භාවනාව කියන එක සමහර වෙලාවට තියෙනවා සමහර වෙලාවට නෑ අපට පොතක් කියවන්න පුළුවන් මලමිනියක්සේ. උත්තර ලියන්න පුළුවන් මලමිනියක්සේ නිදාගෙන වගේ. නැතිනම් සජීවීව අවධානය. ඒතර භාවනාව කියන්නේ සජීවීව ජීවත් වීම. දැනගෙන ජීවත් වීම. අවධානයෙන් ජීවත් වීම. සිහියෙන් ජීවත් වීම. හැම ශබ්දයක්ම හැම රූපයක්ම පිළිබඳ ඔබ සාක්ෂිකරුවෙක් බවට පත් වෙනවා. වෙන කවුරුවත් සාක්ෂි දෙන්නේ නැහැ මොනවද ඇහුනේ කියලා. එක්ක මම දන්නවා එක්ක මම දන්නේ කාටවත් කියන්න බෑ නෑ ඔබට මෙහෙම සත්‍යයක් ඇහුණා. කිව්වට වැඩක් නෑ. තව කෙනෙකුට බෑ සාක්ෂි දෙන්න මගේ ජීවිත අත්දැකීම් පිළිබඳව. ඊට මමම සාක්ෂිකරුවෙක් විය යුතුයි. ඒ නිසා මේ භාවනාවේදී තමන්පත් වෙනවා තමන්ගේම ජීවිතයේ සාක්ෂිකරුවෙකු බවට. ජීවිතයේ සාක්ෂිකරුවෙකු බවට පත් වූ කෙනෙකුට මේ සංසාරයේ සාක්ෂිකරුවෙකු බවට පත් වූ කෙනෙකුට නිරෝධයේ සාක්ෂිකරුවෙකු බවට පත් වෙන්න පුළුවන්. දුක නැ දුකේ සාක්ෂිකරුවෙකු කෙනාට තමයි දුක නැති තැන සාක්ෂි කරන්න පුළුවන්. නැතිනම් අපි දුක් විඳිනවා දුක් විඳින බව දන්නේ නැහැ. එතකොට කෙනෙක් දුක් විඳිනවා නම් දුක් විඳින බව දන්නේ නැතුව දුක නැති වෙලාවට ඒ තැනැත්ත දන්නේ Taman දුක් විඳින්නේ නැති බව. ලෙඩ රෝගී සාක්ෂිකරුවෙකුට තමයි නිරෝගී භාවයේ සාක්ෂිකරුවෙක් වන්නට පුළුවන්. ඒ නිසා ඔය තුන්වෙනි ආර්ය සත්‍යය ගැන කතා කරනකොට එතන කියන්නේ සාක්ෂිකරුවෙක් බවට පත් වෙන්න. සාක්ෂිකාතබ්බං සාක්ෂිකරුවෙක් බවට පත් වෙන්න. මොන වගේද නිවීමේ සාක්ෂිකරුවෙක්. එතකොට ගින්නේ සාක්ෂිකරුවෙකුට තමයි ගින්න නිවීම පිළිබඳව සාක්ෂි දරන්න පුළුවන්. ගිනි ඇවිදෙන බව නොදන්නා කෙනෙකුට ගින්න නිවුණා කියන එක පිළිබඳව අත්දැකීමක් නැහැ. ඒ නිසා Tamanගේ අත්දැකීම් පිළිබඳ අවධානයෙන් සිහියෙන් සජීවීව දැනගෙන ඉන්න. ඒක තමයි භාවනාව කියන්නේ. ඒ අත්දැකීම් අර විදිහට ඇත්තටම අපි හදාගත්ත දේ මොනවද සංකල්ප මොනවද කියලා විශ්ලේෂණය කිරීමක් කරන්න පුළුවන් ඒක දෙවෙනිය. පළවෙනියෙන් කරන්න තියෙන්නේ හැම අත්දැකීමක් ගැනම අවදියෙන් ඉන්න එක. සිහියෙන් ඉන්න එක. දැනගෙන ඉන්න එක. නිදාගෙන නෙමෙයි, මිය ගියා ඉස්සේ නෙමෙයි. අපි බලමු කොපමණ දුරට අපට පුළුවන්ද සජීවීව සිහියෙන් භාව ගහණයෙන් මිනිස්සු කීපයක් ඉන්නවා.